චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගමොක්කදං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 සංකා විතරණ විසුද්ධි පිළිබඳව ධර්මදේශනා මාලාවක් මේ වෙනකොට ධර්මදේශනා 40ක් පමණ දේශනා කළා කියලා. විසුද්ධි මාර්ගය තමයි මේ දේශනා තුළින් පැහැදිලි කරන්නේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි පිළිබඳව. මේ සංකා විතරණ විසුද්ධි තාමත්ම තම තමන්ට තියෙන සැක විමති විචිකිච්ඡා මේක නැති කරගද්ද ඒකාමස්ම නිවැරදි තැන කාංකා විතරණ විසුද්ධි හේතුඵල ධහම නිවැරදිව අවබෝධ වෙන්නේ කාංකා විතරණ සුද්ධිය තුළින් අපි සෑම කෙනෙක්ම කැමති මේ මේ භවයේ මාර්ගඵලයක් ලබන්න සෝවාන් සප්තදාගාමී අනාගාමී හරියට බෞද්ධයන්ව සියලු දෙනාගෙන එකයින ප්‍රාර්ථනාව බලාපොරොත්තුව මඟඵල ලබලා මේ සංසාර ප්‍රවෘත්තිය නිමාව දකින්න. හැබැයි මේ ධර්මයේ තේරුම් ගත්ත අය සත්‍ය අවබෝධ කරගත්ත අය දුකයි කියලා වැටහෙන අය ඒ මඟ හොයන. එවැනි පිරිසක් වාඩි වෙන්නේ බණහන්. හොඳට අහන්න. සමාධි සිතින් අහන්න. තැන්පත් සිතින් අහන්න. ශරීරය මෙතන කියන්න සිතක් මෙතන කියන්න. ශාලාව තුළම. ඒ තුළින් අවබෝධයෙන් නැගිටින්න පුළුවන්. දහම් දේශනා කරන්නේ අවබෝධය පිණිස. සෝවාන් වෙච්ච පුච්චලේ අඳුන ගන්න පුළුවන් කරුණු තියෙනවා. සෝවාන් සෝවාන් වෙන්න යම් කිසි කෙනෙකුට චුලසෝතාපන්න වෙන්න යම් කිසි කෙනෙකුට අවශ්‍ය වෙනවා අංග හතරක්. පළවෙනි එක සත්පුරුෂ ආශ්‍රය. දෙවෙනි එක සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි කාරණය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. හතරවෙනි කාරණය යෝනිසෝ මනසිකාරය. මේ හත් කරුණු හතර යම් කිසි කෙනෙකුට නිවැරදිව තමන්ගේ මානසික ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් නියත වශයෙන්ම බලාපොරොත්තු වෙන්න මම මේ බාරේ කොහොම හරි සුලසෝතපන්නේ. වෙනවම තමයි. ඒ සත්‍යයක්. ඒ තුල සෝතාපන්න වෙච්ච බව Tamanට දැනගන්නත් පුළුවන් දැක ගන්නත් පුළුවන්. මෙන්න මේ කරුණු ටික සම්පූර්ණ වුණා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා සංයෝජන තුනක් තියෙනවා. සංයෝජන 10ක් තියෙනවා. ඒකෙන් සංයෝජන තුනක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මේ සංයෝජන තුන අවසන්. ඒක තමන්ට දැනගන්න පුළුවන් තමන්ට දැක ගන්න පුළුවන් මනසින් මනසෙන් තමයි දැනගන්නේ දැකගන්නේ ඒ වගේම අභිධර්මයේ පැත්තෙන් ගත්තොත් ditthිගත සංපයුක්ත සිත් හතරක් හා විචිකිච්ඡා සංපයුක්ත සිත නැවතයි කවම කවදාවත් හටගන්නේ. සෝමනස්සාගත ditthිගත සංපයුක්ත සංකාරික සිත සෝමනස්සහගත දික්තිගත සංපයුක්ත සසංකාරික සිත උපේක්ඛාසහගත දික්තිගත සංපයුක්ත අසංකාරික සිත උපේක්ඛාසහගත දික්තිගත විප්‍රයුක්ත සසංකාරික සිත කියන මේ සිත් හතර ඒ කියන්නේ දික්තිය කියන්නේ වැරදි දැකීමත් එක්ක යෙදෙන සිත් එතනින් එහාට නැහැ සම්මා දික්තියත් එක්ක යෙදෙන සිත් ඒ සිත් හතර හටගන්නේ නැහැ අනිත් එක උපේක්ඛාසහගත විචිකිච්ඡා සංපයුක්ත සිත මහා මොළස දෙකයි. එකෙන් උද්දච්ච සංපයුක්ත සිත තියෙන අරිහත්ත්වයට යනකම්. විචිකිච්ඡා සංපයුක්ත සිත අවසන් ඒ සිත් පහන් නැවත ආයේ කවම කවදාවත් හටගන්නේ නැහැ. තව කාරණයක්. ඊළඟ කාරණේ තමයි නිර්වාණ ධර්මයේ හැර නිවන හැර මේ විශ්වයේ යම් ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවද ඒ සියලු ධර්මතාවයන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව තමන් නුවණින් දැනගන්නව නුවණින් දැක ගන්න. මේ කියන්නේ තමන් මේ මට්ටමට ආවට පස්සේ තමන්ටම දැනගන්න පුළුවන් තමන්ට දැක ගන්න පුළුවන් කරුණු කියන්නේ. තමන් දැනගන්න තමන් දැක ගන්න. තමන් දැන් ඉන්නේ මෙතන කියලා. ඒකට නිර්වාණ ධර්මය හැර අනිකුත් මේ විශ්වයේ තියෙන යම් ධර්මතාවයක් ඇද්දී සියලුම ධර්මතාවයන් හටගන්න හේතු ප්‍රත්‍යය. හේතු කියන්නේ මූල ධර්ම ප්‍රත්‍යය කියන්නේ උපකාර ධර්ම. හටගන්න. අනිත් එක හොටි. ඔයත් අහලා තියෙන සතාගතයන් වහන්සේට ඥාන 73ක් තියෙනවා. ඒ සත්‍ය ඥාන. ඒ මුල් ඥාන හතර සම්පූර්ණයි. අපට දැනගන්න පුළුවන් අපට දැක ගන්න පුළුවන් ඒ ඥාන හතර තමයි කනින් අහලා දැනගන්නා වුණවන සුතමේ ඥාන අපට ඒක සම්පූර්ණයි කියලා දැනෙනවා විතරක් නෙමෙයි දකිනවා ඒ අසූ ධර්මයට අනුව සංවර වීම සීලමය ඥානයයි. ඒකත් තමයි දැනගන්නවා, තමයි දැක ගන්නවා නුවණින්. ඒ සීලය සිත එකඟ කිරීම, තැන්පත් කිරීම, නොවිසරණ ස්වභාවයටපත් කිරීම. එක අරමුණක වැඩි වෙලාවක් රඳවා තබා ගැනීම හැකියාව සමාධි භාවනාවේ ඥානයි. එතුන්වෙනි ඥානය. හතරවෙනි ඥානය හේතු ප්‍රත්‍යයන් පිරිසිදු දන්නා. ඒකට කියන ධම්ම ටිති ඥානය. 73ක් ඥාන අතරින් ඥාන හතර සම්පූර්ණයි. තමන් දැනගන්නවා, තමන් දැක ගන්නවා. මේක. විසුද්ධි මාර්ගයේ හතරවෙනි විසුද්ධිය සම්පූර්ණයි. සීල විසුද්ධිය සම්පූර්ණයි කියලා තමන් දැනගන්නවා දැක ගන්නවා. චිත්ත විසුද්ධිය සම්පූර්ණයි කියලා තමන් දැනගන්නවා දැක ගන්නවා. ධිට්ඨි විසුද්ධිය සම්පූර්ණයි කියලා තමන් දැනගන්නවා දැක ගන්නවා. සංකා විතරණ විසුද්ධිය සම්පූර්ණයි කියලා තමන් දැනගන්නවා දැක ගන්නවා. විසුද්ධි මාර්ගයෙන් මේ ධර්මතා හතර සම්පූර්ණයි කියලා තමයි දැනගන්නවා තමයි දැකගන්න. ඒ තරයි. ඒ තමයි පංච උපාදානස්කන්ධ. අහලා තියෙනවා. පංච කිව පහට උපාදාන කිව තදින් ගන්නවට ස්කන්ධ කියන්නේ ගොඩවල්. ගොඩවල් පහක් කියනවා තදින් අල්ලගන්න. ඔය පහට කියනවා පංච උපාදානස්කන්ධ. ඒකේ ආස්වාදය දන්නවා. ආස්වාදේ කියන්නේ ඒ පිළිබඳව හිතලා යම් සතුටක් සොම්නසක් උපදිනවා නම් ඒ ආස්වාදේ. ඒක අනිත්‍ය නම් ඒක විපරිණාම ධර්මයක් තියෙනවා නම් පෙරලෙන ස්වභාවයන් තියන ආකාරයෙන් අන් ආකාරයක් ගැනීමක් වෙනස් වීමක් තියෙනවද? යාදි නැහැ. ආස්වාදයක් තියෙනවා ආදි නැහැ. මේ දෙකේ මිදීම නිස්සරණයයි. පංච උපාදාන ස්කන්ධය පිළිබඳව ආස්වාදය දන්නවා ආදීනවය දන්නවා නිස්සරණය දන්නවා ඒ චුල්ල සෝතාපන්න වෙච්ච බවට Tamanට දැනගන්න දැක ගන්න පුළුවන් කරුණුත් මේ කියන්නේ. තව එකක් තියෙනවා. අරියකාන්ත සීලෙන් යුක්තයි. අරිය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ කාන්ත කියන්නේ ලස්සන සීලය කියන්නේ සංවර බව පන්සිල්. හැම්මන් දුන්නා. මොන හේතුවක් නිසාවත් ඔය පහෙන් එකක් කඩන්නේ නැහැ. දැන් කරුණු කීයක් කියලාද? හතක් කියනවා. Taman දැනගන්න, Taman දැක ගන්නවා, Taman දැනගන්නවා, Taman දැක ගන්නවා මේ කරුණු ටික සම්පූර්ණ නම් Taman දැන් ඉන්නේ කොතනද කියලා. දැන් ඒතකොට මේ භාවයේ ඔය කරුණු ටික සම්පූර්ණ කරගන්න බැරිද? එතනට මම කියන්නේ. සසරෙන් නිවැරදි ඇයි? දැන් ඉවෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. දැන් තේරෙනවා මේ සියල්ල ගිනි ගන්නවා කියලා. දැන් ඉවා ගන්නවා. සතාගතයන් වහන්සේ දේශනා කරා. මානේ සියල්ල ගිනි ගන්නවා. ඇස ගිනි ගන්නවා. ඇයි? රූප හොයලා නිමාවක් දකින්නේ අදත් වෙන රූප කියලා ලස්සන ලස්සන මනරම් රූප අදත් වෙන. ඉතින් ගිනි ගන්නවා. මහණෙනි පණක් ගිනි ගන්න. ඕකේ නැත්නම් මිහිරි ශබ්දමයි හොයන්නේ. සෑම මොහොතකම හොයනවා. ඉතින් ගිනි ගන්න. නාසයෙන් හොයන්නේ මිහිරි ගඳ සොඳ. ගිනි ගන්න නිරන්තරයෙන් හොයනවා. දිවෙන් හොයන්නේ ප්‍රණීත රසය. මහණෙනි දිවත් ගිනි ගන්න. මහණෙනි කයත් ගිනි ගන්න. කයෙන් හොයන්නේ නිරන්තරයෙන් පහස. ශරීරය ගිනි ගන්න. මනස ගිනි ගන්න. ඇයි? හොයන්නේම ස්ථාරමුණු. ස්ථාරම්මනමයි හොයන්නේ. ඔව්ද නැත්? ගිනි ගන්න. දැන් ගිනි අරගෙන අරගෙන අරගෙන මොනවද දෙලා තියෙන්නේ? ගිනි අරගෙන අරගෙන තියෙනවා දැන්. ගිනි ගත්තාම දිරනවා. ජරාවටපත් වෙනවා. විනාශයටපත් වෙනවා. දැන් නැද්ද ජරා මරණ? ශෝකයක් නැද්ද? කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස් යන උපායාස. හම්බුනේ මොනවද එතකොට? ඔය ඉන්ද්‍රියන් පිනවන්න කියලා මොනවද හම්බුනේ? අතීත භව අනන්ත අප්‍රමාණ ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් තිස්ස අතීත භවවලත් ඕකම තමයි කෙරුවේ. වර්තමාන භවයේ පොඩ්ඩක් කල්පනා කරන්න. සොටේ නැලවෙන දවසේ ඉඳලා මේ වෙනකොටත් ඔය එකමනේ නේද හිව්වේ කියන්නේ. ලදරු ආඩනවා. කොටේ ඉන්න ලදරු ආඩනවා. ලස්සන අර කැරකෙන පාට පාට දෙයක් එල්ලපුවාම දරුවා නිකන් වෙනත් ඇටින් යමක් කිව්වද අම්මගේ කට හැඳ ඇහෙනකොට දරුවා නිහඬ වෙනවා කණිනුත් යමක් කිව්වද තමන්ගේ ශාරීරියේ අපහසුතාවයක් නැති වෙනකොට ඒවා පිරිසිදු කරලා සුවඳ වර්ගයක් ගලපුවම දරුවා සුවසේ නිදාගන්නේ. කොහොමද නාසයෙන්ත් හේවලද දරුවා? ලදරු කාලේ ඉඳලා උඩුකුරව සයනය කරපු කාලේ ඉඳලා මාවගේ කිරිබොනකට දරුවා සැනසෙනවා. දැන් මොනවද එදා ඉඳලා මේ වෙනකොට තෙව්වේ? ගිනි ගන්නම ඉඩ දීලා බලාපොරොත්තු වෙන්නේ මොනවද? නෑ. එහෙනම් පැතුල සෝතාපන්න වුණොත් ඇති නේද මේ පරිශ? ඇයි? අපාය වන්න සතර අපාය. ආයි බයක් නෑ. එහෙම නැත්නම් ආය යන්න වෙනවා. තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, නිරය, නිරය තිරිසන් പ്രേත අසුර සතර අපාය වහන. බව හතකට සීමා කරන ප්‍රවෘතිය. පැවැත්ම. මේ ගමනාගමන. භවෙන් භවයට සංක්‍රමණයේ උපරිම භව හතයි නැත්නම් මේ භවයේත් පුළුවන් එහෙම නැත්නම් ඊගව භවයේ හෝ ඉතිරි ටික සම්පූර්ණ කරගන්න උපරිමවත් බව හතයි. ප්‍රවෘත්තියක් පැවැත්මක් තියෙන්නේ. ඒ පැවැත්ම අපි මෙච්චර කල් දෙන්නේ නාම රූප දෙකේ පැවැත්මක් හැටියට. නිස්සත්ත නිචීව සත්‍යයක් නෑ පුජලයක් නෑ. ඒකයි බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන්නේ න්‍යාය. මහණෙනි මම පැහැදිලිවම දේශනා කරා නාම රූප දෙකක් තියෙනවා. එහෙනම් ඒ පිළිබඳව මගේ තාන්ට දැන් අර කරුණු ටික සම්පූර්ණ මතක නම් හොඳට මත අහනවනේ රූපය. සටහන් කරලා තියාගන්න ඒ කරුණු ටික කොයි වෙලේ හරි සම්පූර්ණ වෙයි. සම්පූර්ණ වුණාම තමයි දැනගන්න, තමයි දැකගන්න, තමයි දැන් ඉන්නේ කොතනද කියලා අර කාටවත් කියන්න යන්න එපා. තේරෙනවද? මම දැන් ඉන්නේ මෙතන කියලා කාටවත් කියන්න යන්න එපා. ඒක වැඩක් ඕනේ. තමන් ලබා ගන්න යම් දෙයක් ඒ ලබාගත් දේ ප්‍රයෝජන තමන් විඳිනවා. ඒක නිසා ඒක තමන් භුක්ති විඳින්න තව කාටවත් කියන්න යන්න එපා. මොකද එහෙම වුණාම එයාට ගැටලු වෙනවා සමහර වෙලාවට. ඔයාටලත් නම් ගැටලුවක් නෑ. ඔයත් ඉන්න දැන ගන්න නිසා. ඒක නිසා වඩාත් හොඳ නොකිය ඉන්න එක. ඒ කලි බුදුරජාණන් වහන්සේක නම් කිව්වා. කියන්න ඕනේ මොකද බුදුරජාණන් වහන්සේ දන්නේ. මේ පුජල සුලසෝතාපන්නද මේ පුජල සකු르දාගාමිද මේ පුජල අනාගාමිද මේ පුජල අරිහත්ත්වයට ගිහින් දෙන්නේ කියලා කතා විද්‍යාන් වහන්සේ නම් දන්නවා පිටිපස්සේ හිතියක් දන්නවා. තේරෙන අපිට එහෙම දැනගන්න බෑ. අනිත් පැයට දැනගන්නත් බෑ. ඒක නිසා තමන් දැනගන්න තමන් දැක ගන්න. එහෙනම් සූත්‍රයක් දිගාරිනවා. දැන් අපි දේශනා කරන්නේ කාංකා විතරණ විසුද්ධිය. මම කියවා කාංකා විතරණ විසුද්ධිය විසුද්ධි මාර්ගයේ හතරවෙනි එක. කාංකේ කියන්නේ සැකය නැති කරගන්න. අතීත භවයේ, වර්තමාන භවය හා අනාගත භවය කියන මේ භවත්‍රය තුළ ගමන් කරන්නේ නැත්නම් පැවැත්මක් තියෙන්නේ ප්‍රවෘත්තියක් තියෙන්නේ කුජලයේද සත්‍යයේද එහෙම නැත්නම් මේ නාම රූප දෙකේද කියන එක. කාලාර කත්‍ය වර්ගයේ තුන්වෙනි සූත්‍රය සංයුක්ත නිකායේ ඥාන වස්තු සූත්‍රය. ඥාන කියන්නේ නුවණ. වස්තුවක්ද නැද්ද? වටිනා වස්තුවක්. ඥානය, නුවණ, ප්‍රඥාව, අවබෝධය වටිනා වස්තුවක් ඥාන වස්තු සූත්‍රය. සරත් නුවර දේවරම් ගෙහි වැඩ වාසය කරන අවස්ථාවක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම නුඹලාට 44ක් ඥාන වස්තු දේශනා කරනවා කීයක් තියෙනවද 44ක් මහණෙනි දැන් මේ මහණෙනි කියලා කිය බුදුරජාන් වහන්සේ එතන වාඩිලා හිටිය හාමුදුරුවෝ ඉඳ දැන් මේක ගිහියන්ට අදාළ නැහැ කියන එක නෙමෙයි කියන්නේ මේක බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටමයි මේ ධර්ම දේශනා කළා කියන්නේ. එහෙනම් බුදුරජාන් වහන්සේ තෙන් දෙක් කියනවා මහණෙනි. ජරා මරණ ඥානය. ඒ කියන්නේ ජරා මරණය පිළිබඳව නුවණ. ජරා මරණ සමුදය ඥානය. ඒ ජරා මරණ ඇති කරන හේතුව පිළිබඳව නුවණ. ජරා මරණ නිරෝධය ඥානය. ඒ ජරා මරණ නැති කරන නුවණ. ඒ පිළිබඳව ඥානය. ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය. ඒක ජරා මරණය පිළිබඳව ඥාන කීයක් වනේ? හතරයි. හතරයි. ජරා මරණ කියන්නේ මොකක්ද? නාම රූප දෙකේම කියනවා. සිත හා සිතුවිලි වලක් තියෙනවා ජරාව හා මරණය. දැන් යම් දෙයක් දැක්කම යම් දෙයක් ඇහුනහම සිත හට ගන්නවා යම් ආකාරයක බලවත්. හැබැයි ඒක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හීන වේගෙන හීන වේගෙන හීන වේගෙන ගිහිල්ලා නැති වෙලා යනවලු. ඒ තමයි දිරීම. ඒතකොට සිතවිලි වලක් තියනවද දිරීම? ඒකනේ. මහත්යට තරහ ගියාම සෑදයක් යනකොට නිවෙනවද නැත්නම් නෝනාට තරහ ගියහම කමන්නේ ටිකක් තරහ වෙලා ඉන්නේ. ගැටලුවක් නැහැ පෑද්දයක් යනකොට ඔබ නිවෙනවා. දැන් එතකොට මේ සිතුවිල්ල ක්‍රමක්‍රමයෙන් දිරනවලු? දිරනවා. ජරාල් කියනවලු? එතකොට සිතුවිල්ල කියන්නේ නාම ධර්මයක්. හරිද? සිතුවිල්ල කියන්නේ නාම ධර්ම. එතකොට නාම ධර්මයේ තියෙනවද ජරාහා මරණය? තියෙනවා. රූප ධර්ම. රූප කිව්වේ සතර මහා ධාතුන්ට. සතර මහා ධාතු දන්න තද ගතිය, දීර ගතිය, උස්නේ වාතය. මේ කැතන් මුළු විශ්වයම හැදිලා තියෙන්නේ. මේ සෑම දෙයක්ම හැදිලා තියෙන හතරේ. තද ගතියක් තියෙනවා, දීර ගතියක් තියෙනවා, උස්නයක් තියෙනවා, වාතයක් තියෙනවා. ඒක බුදුරජාන් වහන්සේ ඊටම පැහැදිලිව දේශනා කළා මුලින්ම අවබෝධ කරගන්න 20ක් තද ගතියට පෙන්වනවා. 12ක් දීර ගතියට, ඇලෙන ගතිය, වැగిරෙන ගතියට පෙන්වනවා. උස්නයට හතරක් පෙන්වනවා. වායුවට 6ක් පෙන්වන 42ක් අහලා තියෙනවා. හොඳට දන්නවා ඒක. ඒ පෙන්නේ මුලින්ම අවබෝධ කරගන්න මෙන්න මේ කරුණු හතර තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය Tamanට දැනගන්නා දැකගන්න. ඒතර 20ටයි වෙන කරුණු දන්නවා. තදගතියටයි කියන්නේ. එස්ලොමියද සම්මස්නහරයට ඒ තදගතියට දාලා පෙන්නේ. ආපෝගතිය, වැగిරෙන ගතිය, දියර ගතිය, ඇලෙන ගතියට දැම්ම 12ක්. කෙලසෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිට මේද තෙල උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා වෙනවා. දියර ගතිය, ඇලෙන ගතිය, වැగిරෙන ගතිය. තියෙනවද? තියෙනවා. උණුසුමක් තියෙනවද? තියෙනවා. අංශ 98යි 0.4 උෂ්ණත්වයක් තියෙනවා. වායුවක් තියෙනවද? දැන් හතරක් ක්‍රියාත්මකද? අභ්‍යන්තරේ බාහිරේ තියෙන ඔකම තමයි. බාහිර යම් කෙනෙක් ඉන්නවා නම් එයාගෙත් ඒ වගේ විශ්ෂේ තියනවාද යම් ධර්මතාවයක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන යම් ධර්මතාවයක් ඇද්ද සියල්ලම තියෙන්නේ ඔය හතරයි. ඒකේ තියෙනවද ජරා මරණය? ජරා කියන්නේ ඉතිරෙනවා. මේ කෙස් ටික ඉදිලා. අම රැලි වැටිලා ක්‍රමක් කරන්නේ. නියපොතු හැලිලා. නියපොතු දුර්වර්ණ වෙලා. දත් හැලිලා. නැත්. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ ජරා මරණය තියෙන්නේ දැන් ඒ සතර මහා ධාතු වලද? දැන් ඒ පිළිබඳව නාම ධර්මයන් හට ගන්නවද? ටෙස්ට් එක ඉදනහම සතුට වෙන කෙනෙක් නැහැ. දත් හැලුණාම සතුට වෙන කෙනෙක් නැහැ. හැම රැලි වැටුණාම සතුට වෙන කෙනෙක් නෑ. ඒතකොට ඒ ක්‍රියාව තියෙන සතර මහා ධාතුන්ගේ සතර මහා ධාතුන්ගේ ඒ ක්‍රියාවලිය නිසා හැදෙන සිත තපහසුවක් දැනෙනවා. අකමැත්තක් ඇති වෙනවා. ඒතකොට ජරා මරණය නිසා ශෝකය හට ගන්නවද? ඒක නාම ධර්මයක්. සිතේ උපදින්නේ ශෝකය. කුච්චලේ ගැන කතා කරන්නේ. මේ ඥානයේ වස්තුවක් හැටියට අනිවාර්යෙන් වස්තුවක්. එහෙනම් මේක අවබෝධ කරගන්න නම් අපි සත්පුද්ගල සංඥාවෙන් තොරව කතා කරන්න. එයි සත්‍යෙක් නෑ කුච්චලෙක් නෑ නිස්සත නිච්චීව. නැති දෙයක් ගැන කතා කරන්නේ ඇති දෙයක් ගැනයි කතා කරන්නේ. එහෙනම් ඒ වෙනස් වීම තුළ විපරිණාමය තුළ ශෝකය කියන අපහසුතාවයේ සිටට එනවද? ඒක නාම ධර්මයක්. සිතුවිල්ලක් විතරයි. කනගාටුව කියන සිතුවිල්ල සිටට එනවද? ඒක නාම ධර්මයක්. හරිද? හැඬීම කියන එක හඬනකොට ක්‍රියාත්මක වෙන්නේ ශරීරයේ අඳුළු ගලන. හැබැයි ඒක සිතට දැනෙන අපහසුතාවය. වැළපීම කියන එක සිතින් වැළපෙන්නේ. දුක දෝමනස්යන් ඉන්ද්‍රියන්ගෙන් වෙන්නේම නිසා ඇති වෙන සිතේ අපහසුතාවය නාම ධර්මයක්. අපි යන එක්වීම කියන එක ඇති වෙන්නේ සිතේ එක නාම ධර්මයක්. කැමැති දැන ලැබීම සිතින් ගන්න එක නාම ධර්මයක්. සිත විලක් විතරයි. දැන් එතකොට අර සතර මහා ධාතු හේවත් තද තද ගතිය, දීර ගතිය, උෂ්ණේ වාතයේ කියන මේ සතර මහා ධාතු හේවත් රූපයන්ගේ වෙනස් වීම තුළ ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක් දොමනස්යන් එනවද? ජරා මරණ ඥානෙ වෙකි. දැන් කියනවා ජරා මරණ ඥානෙ. තම ඥානයක්. ඒ ඥානෙ අයින් කරන්න එපා. උපදවාගත්ත ඥානයක්. අවබෝධ කරගත්ත දෙයක්. වටහාගත්ත දෙයක්. තේරුම් ගත්ත දෙයක්. හරිද මං කියන පැහැදිලිද කියන. ඒතර අපි ඒ ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන් කියන මේ නාම ධර්මයන් සිත තුළ උපදින්නේ අර සතර මහා ධාතුන්ගේ වෙනස් වීම නිසාද, කය වෙනස් වීම නිසාද? සතර මහා ධාතුන්ගේ වෙනස් වීම නිසා. එතකොට රූපයන්ගේ විපරිණාමය රූපයන්ගේ වෙනස් වීම තුළ නේද අර නාම ධර්මයන් හටගත්තේ. එතකොට ඒ අපහසු සිතුවිලි හෙවත් ඒ නාම ධර්මයන්ට රූප ධර්මයන් ප්‍රත්‍යද ප්‍රත්‍ය කියන්නේ උපකාරය. දැන් ඒක සත්‍යයෙන් හදන්නේ. කුච්චලෙන් හදන්නේ. කෙනෙක් හදන්නේ. වැළපෙන්නේ, ශෝක වෙන්නේ, කනගාටු වෙන්නේ, දුක් වෙන්නේ, දෝමනස්යන් නැති වෙන්නේ කෙනෙකුටද අර අකමැති අපහසු සිතුවිලි දෙන්නේ. අන්තිට ගන්න මේ ගැඹුරු ධර්මයක් දේශනා කරන මේ ධර්මය අවබෝධ කරගන්න මනසවන්නේ. සිරලසෝතපන්නේ. හේතුඵල කියන්නේ මේ හේතුයෙන් මේ ඵලයට. ඒතකොට දැන් මේ අර රූප ධර්මයන් ඒවා සතර මහා ධාතු ඒවා තදගතිය, දීර්ඝගතිය, උෂ්ණේ වාතයේ කියන ඒ ධර්මතාවයන් නිසා තමන්ගේ සිතට අපහසුතාවයක්, අකමැත්තක්, අමනාපයක් ආවද නැද්ද? ඒ නාම ධර්මයන් ඒ නාම ධර්ම අර රූප ධර්මයන් නෙමෙයිද ඒ නාම ධර්මයන් හදන්න ප්‍රත්‍ය උනේ. ජරා මරණ ඥානෙ. හරිද? ඒතර ජරා මරණ ඥානෙ දැන් තියෙනවා එතකොට තේරෙනවා මේ සතර මහා ධාතුන් තමයි මේ ජරා මරණයට ඒ සතර මහා ධාතු. හැබැයි ඕක නෙමෙයි නිවැරදි ප්‍රත්‍යය. ජරා මරණ ඥානය ජරා මරණ සමුදය ඥානය. ඒ පෙන්නේ නාම රූප දෙක ඕනොන්ට ප්‍රත්‍ය වෙන ආකාරය විතරයි. හැබැයි ජරා මරණ ඥානය ජරා මරණ සමුදය ඥානය. සමුදය කියන්නේ හේතුවයි. හේතුව මොකක්ද? ජාතියයි. ජාතිපච්චය ජරා මරණ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳයි පහළ වුණේ නැත්නම් හටගත්තේ නැත්නම් සකස් වුණේ නැත්නම් ඉපදුනේ නැත්නම් ජරා මරණයක් තියනවාද අර සතර මහා ධාතුන්ගේ හා අර සිතුවිලි වල එහෙනම් ජරා මරණයන්ගේ සැබෑ හේතුව මොකන්ද? නැවත හටගන්න. පහළ වීම, සකස් වීම. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ සංසාර ප්‍රවෘත්ති අවසානය සියලු දුක් වලින් නිදහස් කිව්වේ. සතර ප්‍රවෘත්ති අවසානය සියලු දුක් වලින් නිදහස්. දැන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ඒවා දුක්ද නැද්ද? දුක්. එහෙනම් ඒ දුක් ටික හැදුවේ කවුද? ඡාතියයි. ඡාතිය කියන්නේ පහල කළ දුන්න. දැන් පහල කළ දුන්නේ හින්දානේ වාඩිලා ඉන්නේ. මනුස්සාත්ම භාවයක් තුළ. අර නාම රූප දෙක. සකස් කළ දුන්න හින්දා නේද දැන් වාඩි වෙලා ඉන්නේ. මනුස්සාත්ම භාවය. ඒවල ජාති පහල කර මනුස්ස භාවයක. අණ්ඩජ ජලාබුජ සංසේදජ උපපාතික. අණ්ඩජ කිව්වේ බිත්තරයක් ඇතුලේ පහල කරනවා. පහල කරනවානේ බිත්තරයක් ඇතුලේ. එතන පහල වෙන්නේ නාම රූප දෙක. බිත්තරයක් ඇතුලේ ඉන්නේ සත්‍යයේද? එතන තියෙනවා මේ සත්‍යයේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන අර තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණේ වාතය ඒ සත්‍යයට සිතවිල්ලක් තියෙනවද? ඒ සත්‍ය විඳිනවද? ඒක නාම ධර්මයක්. ඒ සත්‍ය ආහාර හඳුනා ගන්නවද? වර්ගය හඳුනා ගන්නවද? ඒ සංඥාවයි. ඒ සත්‍යයේ සිත් බලවත් වෙනවද? බලවත් වෙනවා. උදාහරණයක් ගත්තොත් දෙදර ඇති කරන සුරතල් සත්ත්වය ඉන්නවා. ඌසේ බල්ලෙක්. මේ සත්‍යයන් කිසිත් බලවත් වෙන්නේ නැහැ. බලවත් නැහැ. ඒතර ඒ තමයි සංස්කාරය. ඒතර වේදනා සංඥා සංස්කාර විඥානයත් එක්ක ක්‍රියාත්මකයි. හරිද? ඒකට ඒ නාම ධර්ම. ඒතර අර සත්‍යයේ ශරීරය හැදිලා තියෙන රූප ධර්මයේ සතර මහා ධාතු, සදගතිය, දීර්ඝගතිය, උස්නේ වාතේ එන නාම රූප දෙකක් දැක්ක පහළ වුණේ බිත්තරයක් ඇතුලේ. අන්නේච. චලාබුච. මව් කුසල පහළ වුණේ නාම රූප දෙකක්ද සත්‍යයි. මගේ ගර්භාෂයේ යුක්තාණු රූපයයි. සතර මා ධාතු. දැසගත් විඥාණය නාමයයි. නාම රූප දෙක හරියට. එහෙනම් ජලාබුජ මෞකසක් වදමහක් උපයෝගී කරගෙන නාම රූප දෙකක්ද පහළ වෙන්නේ? සංසේදජ කුණු කාණු පල්ල තුල. ඒ සත්‍යයන්ට නැද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම. ඒතර නාම ධර්ම හා රූප ධර්ම. නැත්නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම ධර්ම. ඒතර රූප ධර්ම කිවි අර සතර මහා ධාතු මෙවස් සුද්දාස්තික කලාපේ තියනද සත්‍යයගේ සංසේද ඕපපාතික. ඕපපාතිකව පහළ වෙන අරූපාවචර බ්‍රහ්ම ලෝකේ හැර අසඤ්ඤතලයක් හැර අනිත් සෑම තැනකම නාම රූප දෙකක් තියෙනවා. අසඤ්ඤතලයේ රූපයක් විතරයි සතර නාම ධර්මයන් පිටන අකසඤ්ඤායතන විඥාන ඡායතන අකිඤ්ඤායතන නේවසඤ්ඤාන අසඤ්ඤායතන නාම ධර්ම විතරයි. හරි. අනිත් සෑම තැනකම තියෙන නාම රූප දෙකක්. එහෙනම් අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික කියන මේ සත්‍යයන් පහළ වෙන ආයි පස්සාකාරයන් නැව හතරාකාරයෙන් විතරයි සත්‍ය පාරේ ඔබපති අණ්ඩජලාබුජ සංසේද ජොප්පත් එහෙනම් එතන පහළ වුණා නම් ජරා මරණ ශෝක පරිදේව කියන ඒවා හට ගන්නවද නැද්ද? ජාතිපච්ච ජරා මරණ. එහෙනම් ජරා මරණයේ සැබෑ හේතුව මොකද්ද? ජාතියයි, පහළ වීමයි, සකස් වීමයි, හටගැනීමයි. හරි පහළ වීම අයින් කරොත් ඒකට තමයි පිරිනවන් පානවා කියන්නේ. ඒකට තමයි පිරිනවන් පානවා කියන්නේ. જાතියක්, හටගැන්මක්, පහළවීමක්, සකස් වීමක් ආයි නැහැ. නාම ධර්මයන් තුලත් නැහැ, නාම රූප දෙකෙත් නැහැ, රූප ධර්මයන් තුල ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව කිසිම භවයක සකස් වීමක් නැහැ. වක්කලි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ලස්සන බලන්නේ මහණුනි ළඟටම වෙලා වාඩිලා හිටියේ බැනලා එලෙවන්නේ මේ කුණු ශරීරය දිහා මොනවද බලනවද වක්කලි ඵලයන් යන්නේ කියලා. බැනලා එලෙව. එහේ බුද්ධ ශරීරය උනත් ඒකේ තිබුණේ මොනවද තියෙන්නේ? ගඳ ගහන කුණු කොටස් 32ක්. දැන් කොහොම හරි වක්කලි හාමුදුරුවෝ අරියත්තේ ගියා. හැබැයි ආයුධයෙන් බෙල්ල හපාගෙන. අරියත්තේ ගියේ. ඒක කාලශිලාවේදා ස්වාමින් වහන්සේලා ඒවා කලේ හාමුදුරුවෝ ගිදුකසක බලලා එළියට ආවා එළියට ආවට පස්සේ තමයි ආයුධය අරගෙන බෙල්ල කපාගත්තේ. දැන් මේක ආරංචි වුණා. දැන් වික්ෂණාසලට ගැටලුවක්. වක්කලි හාමුදුරුවෝ මොකද වුනේ කියලා මේ බෙල්ල කපාගත්තේ. දැන් බුදුරජාන් වහන්සේලා වික්ෂණ වහන්සේලාගෙන් මේ දුමක් යනවා පේනවද? උතුරට යනවා දකුණට යනවා නැගෙරහිනට යනවා බටහිරට යනවා ඉහළට යනවා පහළට යනවා මේ දුමක් යනවා පේනවාද කියලා. ඔවා වික්ෂණාසල. තිස්සේ වේගෙන් යනවා විශ්වය තුල. උඩට යනවා, දකුණට යනවා, නැගෙනහිරට යනවා, බටහිරට යනවා, ඉහළට යනවා, පහළට යනවා. මහණෙනිය පවිතු මාරයා වක්කලී දැසගත්තේ කොහෙද කියලා හොයනවා කියලා. කියන්නේ වක්කලීගේ ප්‍රතිසන්දිය කොහෙද කියලා හොයන්නේ පවිතු මාරයා කිව්වා. මාරයාට හොයන්න බෑ කිව්වා වක්කලී පිරිණුණා කිව්වා. જાතියක් නැහැ. පහළ වීමක් නැහැ, සකස් වීමක් නැහැ, හටගන්නේ වක්කලි නෙවුණා කියලා. අපි තාම ඇවිලෙනවා. එහෙනම් ජාතිය නෙමෙයි අර ජරා මරණයට ප්‍රත්‍ය ප්‍රධාන හේතු මහණේ ජාති සමුදයයි. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡanti. එහෙනම් මොකක්ද අයින් කරන්න ඕනේ? ජාති අයින් කරන්න. අන්න නුවණ ජරා මරණ ඥානය තියෙනවා ජරා මරණ සමුදය ඥානය. ಜಾති අයින් නොකර කවදාවත් අර සතර මහා ධාතුන්ගේ ජරා මරණය හා සිත හා සිතුවිලිවල දිරීම හා බිඳීම් නැති කරන්න බෑ. පිළිගන්නවද? අන්න ජරා මරණ සමුදය ඥානය. ඒතර ඥාන දෙකයි. ජරා මරණ නිරෝධ ඥානය. දැන් මොකද්ද අයින් කරන්න ඕන? ಜಾති අයින් කරන්න. අන නිරෝධය පිළිබඳව ඥානය. ඔව් ඇත්ත. ආයි නූපදින තැන තමයි අර ධර්මතාවයන් නිරුද්ධ කරන්න පුළුවන් අවසන් කරන්න පුළුවන් නාම රූප දෙකේ. ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානය. මොකද ප්‍රතිපදාව පිළිවෙල. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි නුවණින් දැක්කා. සම්මා සංකප්ප නුවණින් හිතුවා කල්පනා කරා විමසුවා පරීක්ෂා කළා විභාග කළා බැලුවා ඔව් ජරා මරණ මේ නාම රූප දෙකේ ජරා මරණ නැති කරන්න නම් ඡාතිය නැති කරන්නම ඕනේ පිළිගන්නවද නැද්ද මෙන්න තථා මේ කාංකා විතරන විසුද්ධි කියන්නේ හොඳට අහගන්න එහෙනම් ආයි කියනවා මානෙ ජාතිය පිළිබඳව ඥාණය ජාති සමුදය පිළිබඳව ඥාණය ජාති නිරෝධය පිළිබඳව ඥානය, ජාති නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය කරන ඥාන හතරයි. මේ 44ක් කියන්නේ. දැන් ඉතලා හතරක් කිව්වා මේ කියන්නේ තව හතරක්. ජාති පිළිබඳව ඥානය. දැන් ජාති පිළිබඳව ඥානය දැන් කිව්වා ඉතලා. අණ්ඩජ ජලාබුද්ධ සංසේදජ උපපාතික රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි සතර අපායයි ඊට සම්බන්ධ මහානිර 8යි ඒ මහානිර 8ට සම්බන්ධ ශාඛා 128යි 136ක් නිර දන්නවා සංජීව කාලසූත්‍ර සංඝාත රෞරවය මහ රෞරවය තාපය මහා තාපය අවීච්‍ය 8යි මහානිර ට සම්බන්ධ ශාඛා 128යි අන්න 15 නැත්නම් പ്രേත ලෝකය තිරිසන් ලෝකය නැද්ද තියෙනවා මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝක 6 රූපාවචර බ්‍රහ්ම ලෝක 16 අර අසඤ්ඤ ඵලයක් එක්ක. අරූපාවචර බ්‍රහ්මක හතරයි මේ 31ට කියව සක්වල කියලා. ওই සක්වලවල් කෝටි 10000ක් තථාගතයන් වහන්සේට දොරකඩ හිටගත්තාම මිදුලෝගේ පේන. ඒ 31 සක්වලවල් තාම මේ ලෝකේ තාක්ෂණය කොච්චර දියුණු වුණත් තාම කොහෙද හොයාගෙන තියෙන්නේ? බුදුරජාණන් වහන්සේට ওই ශක්වලවල ඒකට 31ට තමයි ශක්වල කියන්නේ ඒ ශක්වලවල් කෝටි 10000ක් දොරකොළ හිට ගත්තාම මිදුල හොඳට පේනවනේ. ඒ වගේ පේන තථාගතයන් වහන්සේගේ බුද්ධ ඥාණය. ඒ ඥාණයෙන් තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. මේ තථාගතයන් වහන්සේ ඥාණය මේ පටිච්චසමුප්පාද ධර්මයේ දේශනා කරන රසයේ ගැඹුරයි. පටිච්චසමුප්පාද ධර්ම සරලවම කියනවා. පැහැදිලි කරගන්න, තේරුම් ගන්න පුළුවන් ආකාරයට කියන්නේ. එහෙනම් චාතිය පිළිබඳව ඥාණය දැන් අපි ඉන්න තැන මනුස්ස ලෝකේ. දැන් අපි පහළ වුණාද නැද්ද? පහළ වෙලා තියෙනවා. ඒතර පහළ වුණේ නාම රූප දෙකක්ද? සිතහක් හා සිතුවිලි සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. අභ්‍යන්තරේ. තියෙනවද? ಜಾති පිළිබඳව ඥාණය ಜಾති සමුදය පිළිබඳව ඥාණය. ಜಾති සමුදය පිළිබඳව ඥාණය. ಜಾති නිරෝධය පිළිබඳව ඥාණය ජාති නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය. එතන ඥාන හතරක් තියෙනවා. මේ චිත්‍ර උපදවා ගතිය තියෙනවා. එහෙනම් ජාතිය දැන් දන්නවා. ඒතර ජාති සමුදය. ජාතියට හේතුව මොකක්ද? අයියෝ කිව්ව භව ටික තමයි. කාම භව, රූප භව, අරූප භව. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. ඒකට කාම ලෝකයට අයිති වෙන්නේ සුගති 7යි සතර අපායයි එකලහම කාම ලෝක. ඉතින් හතක් සුගති, හතරක් දුගති. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි, ඒ අරූප ලෝක, අනිත් රූප ලෝක. එහෙනම් මේ භව නිසා නෙමෙයිද ඒ තැන් වල පහල කරන්නේ? ඒ තැන් වල පහල කරන්නේ භව නිසා. භව නැත්තම් පහල කරන්නේ? භව නැත්තම් පහල කරන්නේ? පහල වෙන්නේ. එහෙනම් ಜಾතිය පිළිබඳව නෝන දැන් තියෙනවා. ಜಾති සමුදය. ඒ පහල කරන හේතු පිළිබඳව තියෙනවා. ඒ තමයි භවය. හරි භවය නැත්තම් පහල කරන්න බැහැ. ඒ ಜಾති නිරෝධගාමිනී ප්‍රතිපදාඥානය. ඒක තේරුම් ගන්න, ඒක අවබෝධ කරගන්න, ඒ නුවණ පහළ කරගන්න මගක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි පියවර තුනයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ සීල. සම්මා වායාම සම්මා සති සමාධි කියන්නේ සමාධි. පියවර තුනයි. දැන් පියවර තුනෙන් කීයක් සම්පූර්ණ කළා තියෙනවද? සීලය තියෙනවා මම දන්නවා. චිත ඒකාග්‍රතාවය, සමාධිය, තැන්පත් බව මේක කියන්නේ සමාධි සිතින් බලන්නේ. ප්‍රඥාව. සමාධිතිස්. ඒතර මේ පිළිබඳව නිවැරදිව කල්පනා කිරීම සම්මා සංකප්පයයි, නිවැරදි දර්ශනය සමාධිත්‍යයි. නිවැරදිව දැක්කා. මනසින් දකින්න, නුවණින් දකින්න. සමාධිත්‍යයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ජාති නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානයයි. මේ මගම විතරයි තියෙන්නේ වෙන මගක් නැහැ. එහෙනම් දැන් 4යි 4යි 8යි. මහණෙනි භව පිළිබඳව ඥානය, භව සමුදය පිළිබඳව ඥානය, භව නිරෝධය පිළිබඳව ඥානය, භව නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව ඥානය. එතන ඥාන හතරක් තියෙනවා. දැන් භවයන් කියවන්නේ කාම භව, රූප භව, අරූප. ඒතර භව සමුදය පිළිබඳව ඥානය. ඒතර මේ භවයට වැටෙන්නේ ඇයි? මේ නාම රූප දෙකේ භවයන් නාම රූප දෙක හෝ නාම ධර්මයන් හතර හෝ නැත්නම් අර ඒක ඕකාර භව කියන රූප ධර්මය සංඥාතලයට හෝ මේ සත්‍ය වැටෙන්නේ ඇයි? සත්‍ය කියන්නේ නාම රූප දෙක හෝ නාම ධර්මයන් හෝ රූප ධර්මයන් වැටෙන්නේ කොහොමද? කම්ම බහුපති භව. එතන භව දෙකක් තියෙනවා. කර්මයන් නිසා තමයි උප්පති භවයක් හැදෙන්නේ. කර්ම භවයක් නැත්නම් උප්පති භවයක් හැදෙන්නේ නැහැ. කර්ම කිවි කර්ම කිය චේතනාවලට. චේතනා කිවි සිතේ බලවත් බවට. සිතුවිලි වල බලවත් බවට කියව චේතනාවක් කර්ම කියලා. නැහ කර්ම භව තමයි උප්පති භවයට ප්‍රත්‍ය වෙන්නේ. කර්ම නැත්නම් උප්පති භවයක් හදන්නේ. අර භවතියේ ලෝකේ විශ්වයේ හැබැයි භවයකට උපකාර වෙන්නේ කරගන්න. එහෙනම් කර්ම අනුව නෙමෙයිද අපි මේකට එන්නේ? ඒතර කර්ම බව, උප්පත්ති බව බව දෙකක් නමුත් එක එකට ගන්නවා. එහෙනම් භව පිළිබඳව ඥාණය ඒ සමුදේ. හොඳයි. අපි කර්ම ටික ඔක්කොම අවසන් කළොත් මොකද වෙන්නේ? කුසල කර්මත් නැහැ කුසල කර්මත් නැහැ. රහතන් වහන්සේ කුසල කර්ම පිළිබඳව නැහැ. කුසල කර්ම කරනවා අකුසල කර්ම කොහොමවත් කෙරෙන්නේ නැහැ. කුසල කර්ම කරනවා හැබැයි ප්‍රතිසන්දියක් කරන් දෙන්න තරම් බලවත් නැහැ. සිත බලවත් වෙන්නේ නැහැ ප්‍රතිසන්දියක් කරන් දෙන්න තරම්. යහපත් දේවල්ම තමයි කරන්නේ. තේරුණාද? තණ්හා මාන දික්ටි නැහැ. රතන් වහන්සේට. අනිකෝ සියලු දෙනාම කරන්නේ තණ්හා මාන දික්ටෙන් යුක්තව කුසල් කරන්නේ. නැද්ද? සමහර අය මානෙ පිණිස කුසල් කරනවා. සමහර අය තණ්හාව තවත් භවයක් තව ලබන්න සම්පත් ලබන්න වස්තු ලබන්න දීපල ලබන්න ආර්ථික වර්ධනය ඒ ආකාරයෙන් තියනවාද තියෙන කර්ම කරනවාද කරනවා ඒ ප්‍රත්‍යක්ෂ කුච්චේ රහතන් වහන්සේලා කර්ම කරන්නේ නෑ කර්ම නැති නිසා රහතන් වහන්සේලාට භවයක් හදන්න බෑ භවයක් හදන්න බැයි නම් පහළ වීමක් කරන්නත් බෑ පහළ වීමක් කරන්න බැයි නම් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුච්ඡanti නැවත හටගන්නේ නැහැ. එහෙනම් භවය පිළිබඳව ඒ කර්ම භව හෝ උප්පත්ති භව පිළිබඳව නිවැරදිම හේතුව තමයි උපාදානය. උපාදාන පත්‍ය භව. එහෙනම් භවය පිළිබඳව නිවැරදිවම හේතුව සමුදය පිළිබඳව ඥානය මොකද්ද? උපාදානය. උපාදානය නිසා තමයි කර්ම කරන්නේ කර්ම නිසා තමයි ප්‍රතිභවයක් හදන්නේ. එහෙනම් භවයට ප්‍රධාන හේතුව උපාදානය. ඒ නිසා තමයි උපාදාන පත්‍ය භව කියලා කියන්නේ. උපාදානය කියන්නේ තදින් තදින් ගන්නවා දැන් මම කියන්නේ කර්ම කරන්නේ තදින් ගන්න හින්දා. එහෙනම් කාම උපාදානය. තමයි දැනගන්න ඕනේ උපාදාන වෙන්නේ මොනවද කියලා. තදින් අල්ලගන්නේ මොනවද? තදින් ග්‍රහණය කරගෙන ඉන්නේ මොනවද? කාමයන් කැමති දේ. කැමති දේ තදින් අල්ලන් ඉන්නවද මනසින්? ඒකට නාම ධර්මයක් කර්ම කියන්නේ නාම ධර්මයක්. උපාදානය කියන්නේ කාම උපාදාන සිතේ ඇති වෙන්නේ නාම ධර්මයක්. එහෙනම් තමන් කැමති දේවල් තියෙන ගොඩක්. කොච්චරක් තියෙනවද? ලියලා ඉවර කරන්නත් බැහැ. නේ. ඇසෙන් ආස්වාදයක් ලබන්න කැමති දේවල් තියෙනවා, කයෙන් ආස්වාද ලබන්න කැමති දේවල් තියෙනවා, නාසයෙන් ආස්වාද ලබන්න කැමති දේවල් තියෙනවා, දිවෙන් ආස්වාද ලබන්න කැමති දේවල් තියෙනවා, ශරීරයෙන් ආස්වාද ලබන්න කැමති දේවල් තියෙනවා. තියෙනවා. කාම උපාදාන. ගෙවල් දරවල් පිළිබඳ උපාදානයේ තදින් අල්ලගෙන ඉන්නවා මනසින්. මනසින් අල්ලන්නේ. ඒක නාම ධර්මයෙන් අර රූප ධර්මයෙන් අල්ලන්නේ ඉන්නවා. ගෙවල් දරවල් කියන්නේ රූප ධර්ම. ඒතර සිතින් නෙමෙයි අල්ලන්නේ. ඒතර ගෙවල් දරවල් කියන රූප ධර්මයන් මේ නාම ධර්මයන්ට ප්‍රත්‍ය උපකාරයි. මනසින් අල්ලගෙන. යාන වාහන පිළිබඳව උපාදානයි. උපාදානයි කියන්නේ නාම ධර්මයක්, සිතේ ගොඩනගෙන සිතවිල්ලක්, වාහනය රූප ධර්මයක්. ඒ රූප ධර්මය නාම ධර්මයට ප්‍රත්‍යද? මනසින් අල්ලන්නේ. ඉඩකඩම් රූප ධර්ම ඒ පිළිබඳව සිතවිලි නාම ධර්ම. ගොඩනගෙනවද සිත උපාදානයක් නැද්ද? තදින් අල්ලන්නේ නැද්ද? ග්‍රහණය කරගෙන නැද්ද? සෑම මොහොතම හිතන්නේ නැද්ද? ieval දරවල් යාන වාහන ඉඩ කඩම් පිළිබඳව. මිල මුදල් කියන්නේ රූප ධර්ම. සතර මහා ධාතු. මානසින් අල්ලගෙන නැද්ද? ග්‍රහණය කරගෙන නැද්ද? ඒතර නාම නාමයේ රූපයට ප්‍රත්‍ය රූපේ නාමයට ප්‍රත්‍ය කාණ්ඩීදී මුදු මැණික් ඒ රූප ධර්ම සතර මහා ධාතුන්ගෙන් සකස් වෙලා තියෙන්නේ. ඒතර ඒක අර සිතුවිලි උපදවන්න ප්‍රත්‍යද? ඒ පිළිබඳව සිතුවිලි හට ගන්නවා තදින් හට ගන්නවද නැද්ද? සංවේදී මුතු මැණික් පිළිබඳ සිතුවිලි තදින් හට ගන්නවද? එන රූපේ නාමයට ප්‍රත්‍යද? ඒ නිසා නෙමෙයිද කර්ම කරන්නේ. අමුදරුවෝ සතර මහා ධාතුවේ රූප ධර්මයන් නෙමෙයිද? සිතුවිලි වලින් අල්ලගෙන නැද්ද? අමුදරුවෝ ඥාති මිත්‍රාදීන් එනගේ රූප ධර්මයන් මේ සිතුවිලි වලට ප්‍රත්‍යද? ප්‍රත්‍යය. දැන් කාම උපාදාන. උපාදාන නිසා කර්ම කරනවා. එහෙනම් භවයට හේතු උපාදානයි. උපාදානයේ පිළිබඳව තර භවයේ පිළිබඳව ඥාණය ඒ භවයේ සමුදය පිළිබඳව ඥාණය උපාදාන පත්‍ය භව ඒ නිරෝධය පිළිබඳව ඥාණය එහෙනම් භවයක් ආයි සකස් වෙන්නේ නැත්නම් කර්ම භව හෝ උප්පත්ති භවය සකස් වෙන්නේ නැත්නම් හොඳයිද? ඒකට අයින් කරන්න උපාදානයි. අන්න ප්‍රබව නිරෝධ පිළිබඳව ඥානෙ. එහෙනම් උපාදානය නිරෝධ කරන්න ඕනේ. උපාදානය අයින් කරන්න ඕනේ. භව පිළිබඳව නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානෙ. ආරියෂ්ඨාංගික මාර්ගයේ ප්‍රභය පිළිබඳව ඥාන හතරයි. දැන් ඒකව ටික කියන්න වෙන්නේ ඒකව ධර්ම දේශනාවේ. දැන් හේතු ප්‍රත්‍යයද තියෙන්නේ? පැහැදිලිද කියන ඒවා? හේතු ප්‍රත්‍යය තියෙන. මේ ටික උපදවා ගත්තොත් නියත වශයෙන්ම මේ ඥාන වස්තු 44ක් තියෙනවා. මේ 4 44 උපදවා ගත්තොත් එයාට මම අර මුලින් කිව්ව කරුණු ටික උපදවා ගන්න එච්චර අමාරුවක් අපහසුයක් නැහැ. මේ කාංකා විතරන විශේෂය තමයි චුල්ලසෝතාපන්නයි. සෝත කියන්නේ සැඩපහරට ආපන්න කියන්නේ බැස්ස. මොකද්ද සැඩපහර? ආරියෂ්ඨාංගික මාර්ගය නැමැති සැඩපහරට. ආපන්න කියන්නේ බැස්ස සෝතාපන්න. එයා ගොඩ වෙනවා නිවනේ. තේරෙනවද? එහෙනම් ඊතුරු ඥාන ටික කියන්නේ ගීතාව දේශනාවේදී තමයි අහන්නේ. පැහැදිලිද? ඉතින් මේ සරලව තේරුම් කළත් මේ අතිශය ගැඹීර ධර්මයක් පරිසම්පාදේ කියන්නේ මේවා එකින් එක ඊටම සරලව කියලා දෙන්නෝනේ. හැබැයි මේ පිළිබඳව හොඳට නැවත නැවත හිතන්න, නැවත නැවත සොයන්න, නැවත නැවත පරීක්ෂා කරන්න, විභාග කරන්න, බණ ටික අහලා එතන තියලා යන්න, පාරන් යන්න, අරන් යන්නේ මනසින් ගිහිල්ලා නිරන්තරයෙන් මනසින් විමසන්න, නොනින් විමසන්න අවබෝධ වෙනවා. අවබෝධයක් තියෙන්නේ. හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. ගායකත්වය වෛද්‍ය අජිත් ගුණවර්ධන ලියනගේ මහත්මා වෛද්‍ය තුෂාරි ගුණවර්ධන ලියනගේ යන අය. පරලෝසගත අලුත්ම ගුරුගේ චන්ද්‍රගුප්ත සිල්වා පියාණන් සිහිපත් කරනවා. ආමෙන් දේශගුණ වර්ධන ලියන ඥාතනීය පියාණන් සිහිපත් කරනවා පින්බලාපරත්තු වන සියලුම පරිලෝක ප්‍රඥාතීන් සිහිපත් කරනවා බෞද්ධ අමාත්‍යාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා වෛද්‍ය අජිත් වේනගේ මහතාගේ 50 වන ජන්මදිනය ඉන්ද්‍රා සිල්වා මෑණියන් ලසී වීරසිංහ පතිරණ මෑණියන් සෝමාලියනගේ මෑණියන් සනිදු රිසුණු මියෝනි විනුගි පේසන් පේසත් නේ මේ දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා දේශකයන්න් වහන්සේ ඉක්මන් නිවන් සුව ධර්ම ශ්‍රවණය කළ සියලු පින්වතුන්ට උතුම් ධර්ම අවබෝධය පිණිස දහම් නැස විවර වීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු